ඊළඟට නිරෝෂණී මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස සර්ණයි පැහැදිලි කර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ මම ඒක කොටස් දෙකකට කඩලා කිව්වා දැන් ස්වාමීන් වහන්සේ ගැන කතා කරොත් මම අහන ප්‍රශ්නට අදාළව ස්වාමීන් වහන්සේ ඒ ධර්මය ගැන සහ මේ කියන්නේ සියලු කොටස් ගැන සූක්ෂමව දහම් ඉගෙන ගැනීම සහ ඒ පැහැදිලි කර ගැනීම මට ගැටලුවක් නැහැ. කෙනෙක් අහද්දී ඒක මේ ඒ විදිහට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නිසා. නමුත් දැන් අපි ගැන කතා කරුත් මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් සමහර වචන පවා මම මම ඇත්තටම අලුත් මේ සාකච්ඡාවට නමුත් මට තියෙන ප්‍රශ්නේ දැන් අපි අපි අපේ දැන් පළවෙනි අපි අධ්‍යයන විදිහට ගත්තොත් සෝවාන් කියන සත්‍යයට ළඟා වෙනකොට මේ සියලු කාරණා ගැන ඔය තරමටම සූක්ෂම අවබෝධයක් සූක්ෂම පැහැදිලි කර ගැනීමක් අවශ්‍යද එහෙම නැත්නම් සෝවාන් ඵලයකටපත් වීමට අවශ්‍ය අපි විසින් කළ යුතු දේවල් වෙනමම ටිකක් කියනවනේ ඒක ප්‍රායෝගිකව ඒක අධ්‍යයනය කරලා සහ ඒක කොහොමද ප්‍රායෝගිකව තව තවත් ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන එක මෙමෙයිද වැදගත් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට පටිච්ච සම්පදාය වුණා මේ මහා සාගරයක් වගේ එක ගැඹුරට තෝර ගන්නවට වඩා අපි නිර්වාණ අපි සෝවාන් ඵලයටපත් වෙන අපි විසින් කළ යුතු දේවල් පැහැදිලි කර ගැනීම ඒක තව තවත් ප්‍රැක්ටිකලි මේ ප්‍රායෝගිකව අදාළ කර ගැනීම හොඳ නැද්ද මොකද මම හිතන විදිහට දැන් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ සකු르දාගාමි මට්ටමට ගියාට පස්සේ අපිට අපේ බුද්ධ වර්ධනය වෙලා සහ ඒක අවබෝධ කර ගැනීමට තවත් එතන එතනින් එහාට අපිට යන්න පුළුවන් නේ හරිද ප්‍රශ්නේ ඔබතුමිය කියන හැටියට ඒ දැන් තර්කයක් හැටියට හරි නමුත් ඉතින් සෝවාන් ඵලයට පැමිණීම සඳහා අත්‍යවශ්‍ය ඥානය තමයි මේ පටිච්චසමුපාද ඥානය. සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියලා සක්කාය දිට්ඨිය දුරු වෙන්න මේ නාම රූප ධර්ම ටිකක් තමයි මෙතන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන මේ පටිච්චසමුපාද ඥානයම තමයි උදව් වෙන්නේ වෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා සෝවාන් ඵලය කියලා කිව්වහම ඒකේ සෝවාන් ඵලයටපත් වුනහම බුදුහාමුදුරුවෝ ගැන සැක නැති වෙනවා. ධර්මය ගැන සැක නැති වෙනවා. සංඝයා ගැන සැක නැති වෙනවා. ඇයි ඒ සැක නැති වෙන්නේ? අචල ප්‍රසාදයක් ඇති වෙන්නේ කොහොමද? බුද්ධ ධම්ම බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය. සද්ධාතේ තථාගතස්ස බෝධි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය. උන්වහන්සේගේ ඥාණය විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ නිකන් අහපු මාත්‍රයෙන් නෙමෙයි. මේවා හොඳට විශ්ලේෂණය කරගෙන තහවුරු වෙන්නට ඕන. මේ විදිහටයි හේතුඵල වශයෙන් මේ ඥාණය ගොඩනැගෙන්නේ කියලා. එතකොටයි Tamanට ඒ ගැන සැකයක් නැති වෙන්නේ. ඉතින් ඒ නිසා සෝවාන් මාර්ගඥානය සඳහා ඒ සූක්ෂම විදිහට මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන කියන කතාවක් නෙමෙයි. තම තමන්ට වැටහෙන හැටියට තමයි මේක ග්‍රහණය කරගන්න ඕන. එතකොට හැම කෙනාම සෝවන් හැම කෙනාම සෝවන් ඵලයටපත් වෙනකොට එකම தත්ත්වෙ නෙමෙයි දැන් ආනන්දහාමුදුරෝ සෝවන් ඵලයටපත් වෙනකොට උන්වහන්සේ සිව්පිලිසිබියා ලැබුවා. ඒතර සාමාන්‍ය කෙනෙක් සිව්පිලිසිබිය ලබන්නේ කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ ඥානයන් අවදි වෙන්න වෙන කෙනෙකුට අරහත් මාර්ග ඥානය. හැබැයි ආනන්ද හැඳුරෝ සෝවාන් මාර්ග ඥානයේදී මේ ජනිත කරනවා. ඊළඟට විසංකාව සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් ඵලයට පත් වෙලා තමයි නිනිබිලි ඇති වුණා කියලා අඬා වැළපුණා. බන්දුල මල්ලිකාව සෝවාන් ඵලයට පත් වුණා. තමන්ගේ සැමියයි දරුවෝ 30 දෙනා එකතන ඝාතනය කරලා කඳුළු පොතක්වත් හෙලන්නේ නැතුව කම්පා වෙන්නේ නැතුව ඒක දරා ගත්තා. ඒ මොකද ඒ ඒ පුද්ගලයාගේ සෝවාන් ඵලය සමග ඇති වෙන ඥානයේ අඩු වැඩි බව. ඉතින් ඒ නිසා හැම කෙනාම එකම මට්ටමේ ඉන්න ඕන එකම தත්වෙන් යා යුතුයි කියලා නියමයක් නැහැ. තම තමන්ට වැටහෙන විදිහටයි මේ ගමන යා යුත්තේ. නමුත් ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන පටිච්ච සමුප්පාදය කියන එක කෙසේ හෝ අපි විග්‍රහ කර ගන්නට ඕන. එහෙම නැතුව ඔය කියන සෝකන් ඵලයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. සමිනස තා පොන්චි කාරණාවත් මම මම මගේ ජීවිතේ මම සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේ ධර්මය අදාළ කරගන්නකොට මට දැන් තරහක් ආවා හරි මොන හරි වගේ අකුසල් සිතක් වැඩෙනකොට මම හේතුඵල වශයෙන් ඉතින් මට අදාළව ඒ කියන්නේ මේ සිද්ධියට අදාළව මම මෙතන මෙනෙහි කරනවා. ඇයි මෙහෙම අකුසල් සිතක් ආවේ? මේකට හේතුව මොකක්ද? මේ ඵලය මොකටද? මට මේක වෙනස් කරගන්න තිබුණා නම් කොතනද මම එතන මේව වෙන්න ඕනේ මට ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන වගේ අන්නේම අනිත්‍ය මෙනෙහි කිරීමත් එක්ක අර يعني එහෙම මම පැහැදිලි කිරීමක් මගේ අතුලින් මම කරගන්නවා ඒක ප්‍රමාණවත් මතිද කියලා ඒක ප්‍රමාණවත් නැති නිසානේ ඉතින් තාම සෝවන් වෙලා නැත්තේ. එතකොට ඒකත් ප්‍රගුණ කරන ගමන් තව අනුපාඩු මොනවද කියලා සොයමින් ඒ ගැන අවධානය යොමු කරන්නට ඕන. එහෙමයි සර්. එහෙමයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ.